අපි යම් අරමුණක හිත බාහිර කියන්නේ මේ තැම්පත් කරගත්ත කෙනෙක් නෙවෙයි බුදුරජාණන්සේ කමටහන් ගත්ත කෙනෙක් නෙවෙයි මේ දෙන්නේ අමු අමුවේ නමුත් අපි භාවනා කරන යෝගාවචරයට දාලා කියනවා අපේ හිත අපි අරමුණක තියාගෙන ඉඳ දාන්නවා ඒක තා ටිකක් විස්තර කරනවා නම් හිතගෙන ඉන්නකොට කොහෙද අරමුණ තියාගෙන ඉන්නේ කියලා දාන්නවා ඉඳගෙන ඉන්නකොට කොහෙද භාවනා කරන්න ඕන කියලා දාන්නවා ඇවිදිනකොට කොහෙද හිත තියාගෙන ඉන්න ඕන කියලා දාන්නවා බත් කනකොට කොහෙද හිත තියාගෙන ඉන්නේ කියලා දාන්නවා නානකොට කනකොට බොනකොට යනකොට කොහෙද හිත තියන්න ඕන කියලා දන්නවා. ඒක දන්නේ නැත්නම් කරුණා කරලා අහගන්න නැත්නම් මේ Nissan වන්ට ඇවිල්ලා වැඩක් නැහැ. එච්චරයි අපි උගන්වන්නේ. එහෙම ඉන්නකොට මම දෙන්න හදන නිදාතන හිත පිට යනවා. নানা හේතු නිසා පිට යනවා. ඉතින් පිට ගියාට පස්සේ ආ දන්නවා දැන් ඇහුණා, දැන් දැක්කා, දැන් දැනුණා, දැන් මට කල්පනාවක් ආවයි කියලා. ඉතින් ওই තුන තමයි සාමාන්‍යයෙන් පිට යනකොට වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ හිත නැවත ආපහු එනවා Tamange අරමුණට. ඒක ඒක ස්වභාවය. ඒක භාවනා කරපෙන්නාගෙත් වෙනවා නැති එක්කනාගෙත් වෙනවා. කරපෙන්නාට දැනගන්න පුළුවන් Tamange gedara hitawu bawin. අරමුණට හිතාව බවයි. බාන නොකරන කෙනා එහෙම අරමුණක් නැහනේ, gedarak නැහනේ. කලින් සැලසුම් කරලා නැහැ. ඒ නිසා හිතාව බව දන්නේ නැහැ. ඒ නිසා සත්‍යමත් එක්කනට තියෙනවා. අන්න එහෙම ආවට පස්සේ අර හිත ගියා කියලා කනගාටු වෙන්න එපා කියලා මෙතන කියන්නේ යම් වෙලාවට ඔබ දැක්කනේ දැක්කේ එතනින් ඉවරයි. ඔබ දැන් අරමුණේ වැඩ කරන ඵලයක්. ඒ දිගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. දැකලා ඒ අරමුණේ ලොල් වෙලා එතන හිටියයි කියලා අබිරමණය කරන්නත් එපා. එතකොට අබිරමණය කරනකොට ආපහු එන්නේ අරමුණට. අරමුණට එන්නේ ගොඩක් වෙලාට හිත පිට ගියා කියලා කනගාටු වෙනකොට මෙන්න මේ කනගාටුව තමයි සංසාරේ බඳින දේ. පශ්චාත්තාපය. දුක. මේ තමයි පව කියලා කියන්නේ. මේ තමයි බය කියලා කියන්නේ. ඉතින් පිට ගියා තමයි ඒක එතනින් ඉවරයි. ආපහු අරමුණට හිත ගනින් ඕක නොසලකා ඉන්න පුළුවන්කම සදාචාරවාදියා තමයි මෙතනදි විරුද්ධ වෙන්නේ. එයා හිතනවා හිත පිට ගියාම අරමුණේ පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා. පශ්චාත්තාප වෙන එක තමයි මගේ යුතුයකම. ඒක තමයි බයලජ්ජාව. ඒක තමයි ඉන්දිය සංවරය කියලා. ඒ හිත පිට යන අරමුණ අතහැරලා හිත ඇවිල්ලා අරමුණේ ඉන්නවා. ඒක තව තහවුරු කරගන්නත් නැහැ. ඒ තහවුරු කරලා නැත්තේ ගුරුවරයාගේ වැරද්ද නිසා. ගුරුවරයා කියලා දෙන්නුන ආවෙලා අරමුණ තහවුරු කරපෑ. එතකොට මේ පව් හොදාරිනවා. පව් ඔක්කොම අහෝසි වෙනවා. ඒ මොකද හිත පිටිකේ කියලා පශ්චාත්තාපේ නැහැ. ඉතින් ඒක නැතුව ආපු අරමුණේ gedara ආපු අරමුණේ ආපු අරමුණ පිළිබඳ හොඳට නැවත හොයලා බලලා ඒක මං ආපහු හිතපු තැනමද සතිය පිහිටි කියලා දන්නවනම් අර පිට ගිය එක පිළිබඳ පශ්චාත්තාපේ නැහැ. ඉතින් ඒක මොන තාලෙන්වත් මේ බාහ්‍ය තේරුම් ගත් එක පුදුමයි. පුදුජනතේ ඉච්චර ප්‍රසිද්ධව දැනගෙන ඉඳපු කාරණාවක් වෙන කිසිම කෙනෙකුට දන්නේ නැහැ. පස්සේ ආගම ඇවිල්ලා ධර්මයටපත් කරලා හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාපය තමයි පුත්තජනයා කියන්නේ. කරන කඩප්පුලිකම් ඔක්කොම කරනවා. කරලා ඒක පිළිබඳව පශ්චාත්තාප වෙනවා. එතකොට දැන් මම මේ කියන විදිහින් කඩප්පුලිකම් කරන්න ලයිසන් එකක් දෙන්නවා වගේ. කඩප්පුලිකම් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කනගාටු වෙන්න එපා. උඹට ආපහු එන්න ගෙදරක් තියෙනවා. සතියක් තියෙනවා. ආපු බව දැනගෙන ගෙදර සතියේ හොඳට හිත රමණී කරන්න. එතකොට අර හිත පිට ගියක නැති වෙලා යනවා. ඒක කිප්පා විඥාවෙන් වෙන එකක්. එතනම තේරෙනවා. මගේ හිත පිට ගියා. මම දැන් පශ්චාත්තාප වෙන්නේ කල යුද්ධ කරනවා. එහෙම නැතුව පශ්චාත්තාප වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන කියන කිසිම ලාභයක් නැහැ. ඒ පශ්චාත්තාපයට අපි කියන සදාචාරවාදී කියලා. හැම ආගමක්ම සදාචාරවාදයෙන් කොර කරලා තියෙන්නේ. මනුස්සයව කොර කරනවා ඌ වැරදි කරන පරිසරයක තියලා වැරදි කරන්න ඇරලා ඌ සදාකාලික පශ්චාත්තාප වෙනවා. ඉතින් ගිල දෙයයන්ාන්සේ ගාව යදිනවා. අනේ අපිව කොට ගන්න හෙටත් ඔය වැරද්ද මං කරනවා. හෙටත් පශ්චාත්තාප වෙනවා. බුදුහාර කියනවා හරියන්නේ නැහැ ගොයියෝ. උඹ හිත තියන්න තැනක් හොයලා දීපන්. සතිය අරමුණ ඊළ හිත පිට ගියාට පස්සේ ආපහු සතිය අරමුණට ගෙනේ. උඹ තටපැවුවත් නැතත් ඕක වෙනවා. ආවට පස්සේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවි වර්තමානයේ මගේ හිත මම දැන් මෙතන තියෙනවා. අරමුණේ හිත තියෙනවා කියන සතුට කියන වචනේ පාවිච්චි කරන්න අමාරුයි. ඒක තමයි පිරිචිගතිය කියන්නේ. ඒක තමයි මෙලොව නිවන කියන්නේ. ඒක තමයි ක්ෂණ මාත්‍ර නිවන කියන්නේ. ඒ නිවන පණ්ඩිත් ස්වාමීන් කියනවා ආපු ගමම තමන්ට තේරෙනවා. දැන් මම නැවත ගෙදර ආවා, පිරිසුදු තැනකට ආවා. නමුත් අභාවිත මනසක් ඇති කෙනාගේ, කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනාගේ හිත පිට යාම් පිළිබඳ ඉඳ පශ්චාත්තාප වෙනවා සංසාරේ කොක්ක. ඒ සංසාරිකොක්ක එයා ඒ වෙලාවේ ගහගන්න එකක් මිසක්කා පරණ කරන කර්ම නිසා වෙන එකක් නෙවෙයි. ඒ නිසා එතන එතන ඒ කොක්ක දිගාරින එක තමයි හැකිල දිගාරිනවා කියන්නේ සංයෝජන වෙන්න දෙන්නේ නැතුව පිට ගිය බව හැබෑව පශ්චාත්තාප වෙන්න එපා. එවෙන්තන් තමයි හොඳ වැඩක් කරුවයි කියලා ඒක ගැන කල්පනා කරලා ආඩම්බර වෙන්න එපා. ওই පශ්චාත්තාපේ දා ආඩම්බරේ දෙකම මනාපමනා පැති කරලා කර්ම රස කරනවා. යන්නේ ඒක හැටි. ඒ මුර්ගය 6 දිනේ කොතන ඉන්නේ. ඒ 6 දෙනා නිතරම පිට යනවා. නමුත් කණුවක් ගැට ගහලා තියපන් කායන පස්සනාවේ කොහෙ ගියත් කායට හිත ගනි. යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ නටනවා. ඒ ඒ මුර්ගයාගේ හැටි. පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. මුර්ගයාට බණ උගන්නන්න බෑ. මුර්ගයාට සදාචාරය උගන්නන්න බෑ. උඹට පුළුවන් මුර්ගය 6 දෙනා මමයි කියා ගන්නව අමනමන උඹට පුළුවන් පශ්චාත්තාප නොවෙන්නේ. මුළු ලෝකෙම අද පශ්චාත්තාවයක් තියෙන්නේ පශ්චාත්තාවයට තමයි අසහනේ සහ ආතතිය කියලා කියන්නේ. කරන වැරදි වල සීමාවකුත් ඇහිටත් කරනවා. හැබැයි ඒක නැවත වමාරා කණ එක තමයි අමනියාගේ හැටි. පෘථග්ජනයේ හැටි. ඉතින් ඒක නිසා දෙයයන්ාන්සේ ඉන්නේ පශ්චාත්තාපයෙන් මිනිසුන්ට මිසක්කා වර්තමානයේ ජීවත් වෙන මිනිහට මොන දෙයියොද? දෙයියන්වත් බෑව පශ්චාත් වර්තමාන මොහොතට එන්න. මනුස්සයර පුළුවන්. ඒ නිසා දෙවියෝ බලාගෙන ඉන්නවලු මනුස්ස ලෝකෙට එන්න. අනේ මේ ශිල්පය අපිට ඉගෙන ගන්න පුළුවන් මනුස්ස ලෝකෙට આવත් විතරයි කියලා. දිව්‍යයෝ හිතනලු මනුස්ස ලෝකේ ස්වර්ගයක් කියලා. මේක තමයි ඒගොල්ලන්ගේ ස්වර්ගය. මොකද මේක පරීක්ෂා කරන්න පුළුවන්. හිත පිට යන පශ්චාත්තාපින උදම්මන්නේ හැම වෙලාවකම Taman ගැන මධ්‍යස්ථ අරමුණට ඇවිල්ලා උදාසීන අරමුණට ඇවිල්ලා ගිය වෙච්ච එක ගැන පශ්චාත්තාප නොවී සිටීම. එහෙම නැත්නම් එයින් නොවෙනවා. ඒ එයින් නොවෙනවා කියන එකට තියෙන වචනේ තමයි අපි ඒක මේ පශ්චාත්තාප වෙන්න පිට ගිය කාරණාවට හොඳ හෝ නරක ආරූඪ කරන්න එපා. ඒක අහම්බයක් උඹ කරපු දෙයක් නෙවෙයි. ඒක එතන ඉවරයි. නතර කරන්න බැරිකම තමයි අපේ තියෙන ඉල්ලාගෙන කරන පරිප්පුව.